පැවිදි වෙන්නේ පැවිදි ජීවිතයකටපත් වෙන්නේ සැබෑම විමුක්තිය හොයාගෙන සත්‍යවාදී කෙනෙක් සත්‍යවාදී කෙනෙක් විමුක්තිය හොයාගෙන මහාන වෙනකොට ඒක නම් මහාන වීමේ අර්ථය වෙන්නේ සම්පූර්ණ සත්‍යයට යොමු වෙනවා සත්‍ය කියන කාරණාවට අනුගත වෙන්න. එතකොට සත්‍යයට සත්‍ය හොයාගෙන කෙනෙක් ලෝකයේ තමන් ඉන්න කාරණාව එක්ක ඉන්න බැරුව සත්‍ය හොයාගෙන යද්දී යම් කෙනෙක් වෙන්නන සත්‍යයකට වැඩපිළිවෙලකට යොමු වෙනවා. ඒක නා පෙන්වන දේ ධර්මයේ බවට පත් වෙනවා. අන්නේ කල්යාණ මිත්‍රත්වය එක තමයි මුළු මහත් නිවන් මාර්ගයේම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නවා. ඒක අපි මේ ළඟදී කතා කරපු දේවතාන පස්සනා සූත්‍රයේ තුලත් ගොඩාක් ඉස්මතු කරලා පෙන්නවා. සම්පූර්ණ නිවන් මාර්ගයේ තියෙන යථාර්ථවාදීවම කල්යාණ මිත්‍රත්වය කියන කාරණාව එක. ඒ කාලේ බුද්ධ කාලයේදී ගුරුවරයයි කල්යාණ මිත්‍රයයි දෙන්නෙක් වුණේ නැහැ. ගුරුවරයා යම් කිසි කෙනෙක් ගුරුවරයෙක් හොයාගෙන යන්නේ දර්ශනයක් එක්ක සත්‍යයක් එක්ක. එතකොට මේ සත්‍ය පෙන්වන කෙනාමයි ගුරුවරයා, සත්‍ය පෙන්වන ගුරුවරයා නිවන් මාර්ග පෙන්වන කෙනෙක් ඒ නිසා කල්යාණ මිත්‍රයෙක්. එතකොට නම් ගුරුවරයයි කල්යාණ මිත්‍රයයි දෙන්නම එක්කෙනෙක් වෙච්ච තැනදී ඒ කෙනාට ඒ ගුරුවරයා කල්යාණ මිත්‍රයා ගොඩාක් වටිනවා. අන්න ඒක පිළිබඳව ලස්සන සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ ධම්මනාවා සූත්‍රය. ගාථා ටිකක් තියෙන්නේ. පළවෙනි ගාථාව යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා ඉන්දංචනං දේවතා පූජයෙය සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුසුතෝ පාතු කරෝති ධම්මා. බලන්න එතකොට මෙතන කියන ලස්සන කාරණාවක් තියෙනවා මේ අපි හිතනවානේ ධර්මයේ ඉගෙන ගන්න කෙනාට ධර්මයේ කියන්න බැරි වෙනවා කියලා. නෑ යාට ධර්මයක් කියන්න පුළුවන් වෙනවා. යම් කිසි කෙනෙක් ළඟින් කෙනෙක් ධර්මයේ ඉගෙන ගත්තද යම් කිසි කෙනෙකුගෙන් ධර්මයේ ඉගෙන ගත්තද අන්නේ කෙනා හරියට දෙවියන් ඉන්ද්‍රයා පුදනවා. ඒ කියන්නේ සද්දෙවිදු පුදනවා වගේ ඔහු පුදනවා කියනවා. කියන්නේ ධර්මයේ කියලා දුන්න කෙනාව සද්දෙවිදු පුදන දෙවියෝ සද්දෙවිදු පුදන පුදන්නා වගේ පුදනවා කියනවා. ඒ වගේම තමයි බහුසුත බහුසුත වෙච්ච ඒ ධර්මයේ දන්න කෙනා ධර්මයේ දන්න ගුරුවරයා අර විදිහේ පහන් සිතක් ඇති වුණාට පස්සේ කියන්නේ ලිංගත භාවයේ සමීපත්වය දැනුණාට පස්සේ දැනීමත් එක්ක ඒ බෞසුත කල්යාණ මිත්‍රේ ගුරුවරයා ප්‍රසන්න සිතින් යුක්තව ඔහුට ධර්මයේ පහල කරනවා කියන්නේ. එතකොට එනම් බලන්න ධර්මයේ පහල කිරීම කියන කාරණාව ඒ ගතියත් එක්කම තමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඊළඟට තදට්ටි කත්වාන නිසම්ම ධීරෝ ධම්මාන් ධම්මං පටිපජ්ජමානෝ විඤ්ඤෝ විභාවී නිපුනෝච හෝති යෝ තාදිසං භජතේ අප්‍රමත්තෝ යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ඉන්නවා නම් ප්‍රමාද නැත්තම් අන්න ඒ කෙනෙක් ඇසුරු කරනකොට අප්‍රමාදී කෙනෙක් කෙනෙක් ඇසුරු කරනවාද ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූ අන්නේ නුවණැත්තා මොකද වෙන්නේ? ඔහුට අර්ථය පෙන්වලා දෙනවා. අර්ථය පෙන්වලා දෙනවා. අර්ථය පෙන්වලා දෙනකොට ඒක අහලා ප්‍රඥාවන්ත වුණාට පස්සේ කෙනා අන් අයට ධර්මයේ ඉගන්වන්නට හරිම දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔන්න හොඳට ඒක තේරුම් ගන්න යම් කිසි කෙනෙක් අප්‍රමාදව අප්‍රමාදීව අර වගේ කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට ඒ විදිහට කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට ඒ ධර්මයේ යුක්තේ දිහිර දීර කෙනා නුවණති කෙනා අර්ථයක් ඉස්මතු කරමින් ධර්මයේ කියනකොට ඒ ධර්මය අහලා ඒ ප්‍රඥාවන්ත කෙනා අනිත් අයටත් ඒක උගන්වන්නට දක්ෂ වෙනවා, නිපුණ වෙනවා. මොකද ඒ අධ්‍යය ඉගෙනීමේ ස්වභාවය එක. ඒ නිසා තමයි ඔය ආචාර ගෝල සම්බන්ධතාව පවා ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ අනුගත වීමත් එක්ක අර ආරෝඪ වෙනවා කියන කාරණාව තේරුමත් යථාර්ථවාදී වීමේදී ඒ විදිහටම ධර්මයේ කියන්න ඔහුත් දක්ෂ වෙනවා. ඔන්න බලන්න එහෙනම් නිවැරදි අසුර සිදු වුණාම සිදුවෙන කාරණාව. කුද්දංච බාලං උපසේව මානෝ අනාග අනාග තත්තංච උසුයුක උසුයුකංච ඉදේව ධම්මං අවිභාවීත්වා අවිචින්න කංකෝ මරණං උපේති යම් කිසි කෙනෙක්ගේ පුංචි කර්ම පුංචි දේවල් ඒ වගේම යුක්ත වෙනවා නම් ප්‍රඥා නැතිනම් ඒ වගේම ධර්මීය හරියට ඉගෙන ගන්න ඒවා නැතුව ඊර්ෂ්‍යා කරන කියන්නේ පුංචි කර්ම වලින් යුක්ත වෙන ප්‍රඥාව නැති ඊර්ෂ්‍යා කරන ඇදුරේ ගුරුවරේ සේවනය කරන තැනැත්තා මොකද වෙන්නේ ධර්මයක් නොදැනවම සැක සංකා දුරු කරන්නේ නැතුවමයි මරණයටපත් වෙන්නේ. එතකොට එහෙනම් ගුරුවරයාගේ ඇසුර තම ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව නැති ඊර්ෂ්‍යා කරන පුංචි දේපවා හික්මෙන් නැති මෙන්න මේ විදිහට ගුරුවරයෙක් ඇසුරු කරොත් එහෙම ඒ කෙනාට ධර්මයේ දැනගෙන නොදැනගෙනමයි සැක සහිතවමයි මරණයටපත් වෙන්න වෙන්නේ. යතහ නරෝ ආපගං ඕතරිත්වා මහෝදකං සලිලං සීඝසෝතං සෝචුය මානෝ අනුසෝත ගාමි කිංසෝ පරේ සක්කති තාරය තාරයේතං හරියට මේ වගේ කියනවා. ඒ මිනිස්සයා හරියට විශාල සැඩ පහරක් සහිත දිය පහරකට මේ නදියකට බැස්සට පස්සේ ගසාගෙන යනවා වගේ ඒ දියවැල් අනුව යනවා වගේ අන්න ඒ විදිහට වාසය කරන කෙනෙකුට තව කෙනෙක් කෙසේනම් ඊතර කරවීමට හැකි වෙනවා. ඒ කියන්නේ කෙලෙස් හැඩපහරි ගසාගෙන යන්නේදී තව කෙනෙක් ඊතර කරනවා කියන කාරණාව කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තතේව ධම්මං අවිභාය විත්වා බහුසුතානං අනිසාම යත් සයන් අජානං අවිචින්න කංකෝ කිංසෝ පරේ සක්කතින් නිජ්ජාපේතෝ බෞස්ෘත ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැතුව බෞස්ෘතයගේ උත් ධර්මය අහලා සැකත් දුරු කරගන්නෙත් නැත්තම් ධර්මයේ දන්නෙත් නැහැ බෞස්ෘතයගේ ධර්මය අහලා සැක දුරු කරගන්නෙත් නැහැ තමන්ම ඒ කරුණ නොදැන තියෙද්දි අනිත් අයට ඒ කාරණා උගන්වන්න කියලා දෙන්න හැකි වෙනවද කියලා. කියන්නේ තමන් බෞසුතක් ධර්ම දන්නේ නැහැ තමන් අහලා දැනගන්නත් නැහැ. එහෙම තියෙද්දි අනිත් අයට කියලා දෙන්න හැකි වෙනවද අහන වටහලා දෙන්න හැකි වෙනවද කියලා අහනවා. යතහපි නාවා දල්ල මාරු හිත්වා පියේන රිත්තේන සමග්ගි බුහුතෝ සෝතාරයේ තත්ත බහූපි අඤ්ඤේ තත්රූපායුඤ්ඤු සත්‍රූපායන්‍ය කුසලෝ මුතිම හරියට නැව නැව පදවන කෙනා නැව පදවන කෙනෙක් හබලින් ක්‍රිතෙන් ඒවා දැඩි කරලා අරගෙන ඒ නාවිකයා හරි දක්ෂයි නැව පදවන්න. අන්නේ නැව පදවන්න දක්ෂ වගේම නූල් තියෙන කෙනා බොහෝ මිනිසුන් ඊතර කරවන්න දක්ෂයි. තැති කරලා අරගෙන මේ නැව සැඩ පහරින් විතර කරවන දක්ෂයි වගේ නුවණ තියෙන කෙනා දක්ෂයි කියනවා බොහෝ අය ඊතර කරවන්න අන්නේ නුවණ තියෙන කෙනා මුතිමා සත්‍රු විවිධ උපායන් දාමින් බොහෝ අය ඊතර කරවන දක්ෂයි කියනවා විවිධ උපායන් දාමින්. ඒතොරේ ඒ අයට අදාළ විදිහේ උපායන් ඉස්මතු කරනවා එවම්පියෝ වේදගූ භාවිතත්ව බහුසුතෝ හෝති අවේද ධම්මෝ සෝඛෝ පරේ නිජ්ජහපයේ පජානං සෝතාව දහනූපනි සෝතාව දහනූ පනිසූපපන්නේ ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් බෞසුතයිද හොඳට ඒ කියන්නේ වේදක හොඳට ඉගෙනගෙන තියෙනවද හොඳට භාවිතා කරලා තියෙනවද ඒ වගේම ඒ ඉගෙන ගැනීම පරතරයටපත් වුණාද නොසරණ ස්වභාවයෙන් යුක්තයිද නොසරණ ස්වභාවයෙන් යුක්තයිද අන්නේ කෙනා සවන් යොමු කරන අයට ඒ සවන් යොමු කිරීම උපන්න අයට ඒ ප්‍රජාවට ඒ අන් අයට ධර්මය අවබෝධ කරවන්න පුළුවන්කම ධර්මය දක්වන්න ධර්මය යාලට පෙන්වා දෙනවා ප්‍රකට කරනවා කවුදේ පැහැදිලි කරන්නේ බෞද්ධ ධර්මය හොඳට දන්න ඊළඟට නොසරණ ස්වභාවයෙන් යුක්ත කෙනෙක් එයාට පුළුවන්කම ලැබෙනවා කන් යොමු කරාගෙන ඉන්න තැන අයට කන් යොමු කරාගෙන කන් එහෙම ඉන්න බොහෝ ජනයාට ධර්මයේ කියලා දෙන්න ධර්මයේ උපද්දවන්න පුළුවන්කම ලැබෙනවා. තස්මාහවේ සප්පුරි සම්පජිත බජිත මේධා විනීයං මේධාවි මේධාවිනඤ්ඤේව බහුසුතංච අඤ්ඤාය අත්තම් පටිපජ්ජමානෝ විඤ්ඤාත ධම්මෝ සෝ සුඛං ලබේතාති. ඒ නිසා ඒකාන්තින්ම නුවණැති සත්පුරිස බහුසුත මේ දහවි බහුසුත සත්පුරිස අන්නේ අය සේවනය කළ යුතුයි. ධර්මය අවබෝධ කරගත්තේ කෙනා ධර්මය දැනගත්තේ කෙනා ධර්මය අවබෝධ කරගත්තේ කෙනා ඒ පිළිපදාවට පිළිපන්නේ කෙනා බොහෝ සැපයක් ඔහු ලබනවා සුඛං ලබේතාති. ඒ ධර්මය අවබෝධ කරගත්ත, ධර්මයේ අර්ථය දැනගත්ත, ප්‍රතිපදාවෙන් යුක්ත වෙච්ච අන්නේ කෙනා බොහෝ සැපයක් ලබනවා කියනවා. එතකොට එහෙනම් මේ ධම්මනාවා සූත්‍රය තුලින් පෙන්වා දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා ගුරුවරයා කියන කෙනාගේ හැකියාවෙන් යුක්ත කෙනෙක් හම්බ වීමේ වටිනාකම සහ නොහැකියාවෙන් යුක්ත කෙනෙක් නිවන් මඟක හික්මවන්න දක්ෂ නැති ධර්මයේ ඉස්මතු කරන්න දක්ෂ නැති කෙනෙක් හම්බ වීමෙන් ධර්මයට යොමු නොවන බවත් ඒ වගේම ඊටාම සමීපයෙන් ලිංගතුව සද්දවිද පුදන දෙවිවරු වගේ ගුරුවරයෙක් ඇසුරු කරද්දී බහුසුත කෙනෙක් නොනති කෙනෙක් ඇසුරු කරද්දී එහෙම යොමු වෙච්ච තැනදී ධර්මයේ ඉස්මතු වෙනකොට ඔහුටත් ධර්මයේ කියලා දෙන්න දක්ෂතාවය ඇති වෙනවා. සැපසේ ජීවිතයක් ගත කරනවා. ඒක හරියට අර ඊටාම දැඩි කරලා අරගෙන මේ නැවක් අරගෙන යන්නාසේ අර බෞසුත නුවණැති අන් අය ඉක්මවන්න පුළුවන් කෙනාට බොහෝ අයට යහපත ඇති කරලා දෙන්න පුළුවන්කම ලැබෙනවා කන් යොමු කරන අයට ධර්මයේ කියලා දෙනවා. එතකොට මේ සූත්‍රයෙන් කිස්මතු උනේ කල්යාණ මිත්‍රත්වයට සැබෑවටම යොමු වෙන ආකාරය පිළිබඳව මුන් කලිනුත් පැහැදිලි කරා. පුජ්‍යලයා කියන්නේ කල්යාණ මිත්‍රයා කියනකොට පුජ්‍යලයාම වැදගත් වෙනවා. මට මොනවද ගණ්ඩ කියන කාරණාව ඉක්මවලා කල්යාණ මිත්‍රය වැඩගත් වීම කියන කාරණාවත් එක්ක ඒ ධහමත් එක්ක යමු වුණාම, ඒ කියන්නේ සත්‍යවාදී කෙනෙක් එහෙම යමු වෙන්නේ. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ධහමට අනුගත වෙනවා. ඉතින් ඒ කාරණාව තමයි මේ ධම්මනාවා සූත්‍රයේ තුළදී පැහැදිලි කරන්නේ. මොනවාරි අහන්න තියෙනවා නම් අහන්න. මොනවත් නැහැ මේකෙන් නෙමෙයි මොනවාරි කමන්න තියෙනවා නම් අහන්න. ධර්ම කරුණු යොමාරය තියෙනවා. මේ ගතක් පාඩම් කරගන්න හරි වටිනවා. මේ කතා හතයිද හොයලා තියෙන්නේ. සංස්පස්තිය සංසාර යනවා කියන සමහර එතෙන්දී කියන්නේ ලෝකේ සත්‍යය එතන එතන කියන්නේ ආත්මවාදය කියන දෙයක සංසාරය පතමු කියති ලෝකයේ කියනකොට ආත්මවාදයක් තමයි සංසාරය කියන කාරණාව අර ඊයේ දසූත්‍ර කතා කරේ. ඊත්ව වනිතා භව සංසාරං නාති වස්තුති. මෙසේ බව අන්සේ බව කියන කාරණේ තහර්ථය දකිනවනම් ඒ මෙසේ බවයි අන්සේ බවයි කියන එක තමයි දකින්නේ. එතකොට ආත්ම දෘෂ්ටි නැති වෙලා. ලෝකයේදී ආත්මවාදයක් තියෙනවා. ඒක විඥානයක් විඥාන ධාරාවක් ගැන කතා කරන්නේ. ඉතින් මූලපරය සූත්‍රයක් ගත්තම පරලොව තියෙනවා ඒකාන්තයි. ලෞකික සම්මාදිට්ඨිය එක්ක. මූලපරය සූත්‍රයේ අනිත් පැත්තට තමයි මාමඤ්ඤී නෙමඤ්ඤී කියන්නේ. එනංගතිනේ